හොඳයි සීල දනාටම තෙරුවන් සරණයි අපි නැවතත් ධම්රවි පදනම සංවිධානය කරන දවසේ විශේෂම උදේවරුේ වැඩපිළිවෙලක ආරම්භයේ සමාරම්භයේ බලා ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සීල දනාගේම දැනගැනීම පිණිස කාලසටහනක් මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ උදේම පැය පරියන්කයක් සඳහා ගත කරන්නයි ඒ පරියන්කෙන් පස්සේ එහෙමම ධර්ම දේශනාවකට අපි පෙළඹෙනවා ඒ දේශනාවෙන් පස්සේ සුළු වේලාවක් ධර්ම දේශනාව සම්බන්ධ ඒ වෙලාවට මතුවෙන ප්‍රශ්න වෙනුවෙන් ගත කරලා උදේ වරුවේ වැඩපිළිවෙල સમાප්ත කරනවා ඊට පස්සේ දහවල් දානේ සඳහා වේලාව ගන්න අතර ගියත්තන් සඳහා ගිලම්පසක් සහ සක්මන සඳහා වේලාව සැලසෙනවා. අපි ඊට පස්සේ නැවත 12 මාරට රැස් වෙලා 12 මාර ඉඳලා 1 මාර වෙනකන් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. දැනට තියෙන ක්‍රමයට බොහෝ දෙනා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒක උනන්දු කරනවා. එසේ නමුත් ඉතින් ඒ සාකච්ඡාව යන අතර වාරේ කෙනෙකුට අතරමැදි සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සීල දනාගෙම දැන ගැනීම සඳහා කරන කාලසටහනයි ඊගාවට අපි බලාපොරොත්තු වෙන්නේ සීල දනාම ආජීවට්ටමක සීලේ පිළිටවලා පරියංකයකට යණ්ඩයි ඒ පරියංකයේදී කී දෙනෙක් අද දවසේ අලුතින්ම වගේ සම්බන්ධ වෙනවද කියන එක වැදගත් වෙනවා මොකද ඒ අත්තන්ට මූලික උපදේශ අවශ්‍ය නිසා තින් කවුද කැමති මුලින්ම වගේ ඇවිල්ලා ඒ බව දක්වන්න අත උස්සන්න කවුද කැමති කියලා දන්න. හොඳයි. ඒ අදහස අපි ගත්තට පස්සේ දැන් අපි පෙළඹෙන්නේ ආජීවට්ටමක සීලය පිළිටණ්ඩයි. සීල දෙනාම මේ ආජීවට්ටමක සීලයට පිළිටනවා කියන අදිෂ්ඨානය ඇතුව নমස්කාරය කියනවා.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 ගච්ඡාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සච්චි සරණේන සද්දින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං හොඳයි දැන් පිළිස සීදී පිටියා අපි ඊගාට බලාපොරොත්තු වෙන්නේ හම්බෙච්ච මේ වටිනා අවස්ථාවේ පැයක පමණ පරියන්කයකට සූදානම් වෙන්නයි ඒ නිසා සියලු දෙනාම පරියන්කයකට සූදානම් වෙලා බීචිනීට පාසුකම් අනුව හොඳට හරි බැරි ගහලා පාටි වෙනවා. පරියංක භාවනාවකට පළවෙනි යෝගාවචරයට අවශ්‍ය තොරතුරු තපේන සරුවචන් වහන්සේ නිතරම මේ සඳහා පරිසරයක් ඒ කියන්නේ අරණ්‍යගත වීමක් නැත්නම් ගහක් මුලට යෑමක් නැත්නම් ශූන්‍යාකාරයක් ගැන කතා කරනවා. ඉතින් අපි ඉන්න භූමියට අපිට කියන්න පුළුවන් වෙන්නේ ශූන්‍යාකාරයක් කියලයි. ඒකට හේතුව අපි මෙතන රැස්ලා ඉන්නේ කාම භෝගී પરමාර්ථකින් නෙවෙයි. කොච්චර සෙනග හිටියත් ඒ සියලු දෙනාම නිස්සරණ අධ්‍යාසයෙන් ඉන්න නිසා මේක කාම භෝගීන්ගෙන් හිස්තරක් වශයෙන් ශූන්‍යාකාරයක් වෙනවා. ඒ වගේම අපිට වටිනා සත්පුරුෂ මණ්ඩලයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ජීවිතයකට අවශ්‍ය කරන වටිනා කාලයක් විවේක කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ඒ සතිය පිහිටීම සඳහා අප්‍රමාදය කුළු ගන්නවා ගැනීම සඳහා පාවිච්චි කරන්නයි. ඉතින් ඒ සඳහා ඒ පරිසර ලැබුණාට පස්සේ ඊගාට අවශ්‍ය කරන්නේ Tamange ඉරියව්ව සකස් කරගන්නයි කයේ. ඉතින් ඒ සඳහා පරියංක භාවනා කියලා මේකට කියන එක වාඩි වෙලා කරන භාවනාවක් නිසා. ඉතින් අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේ ඉන්නේ. ඉතින් ඒ ඉරියව්ව භාවනාවට අනුග්‍රහය පිණිස බොහොම පහසුවක් තියෙනවා. ඒ නිසා ඔක්කොමලා ඉන්න ඉරියව්ව හොඳට පට්ටල වෙනවයි කියලා කියන්නේ හරි බරි ගහිනවයි කියලා කියන්නේ හොඳට එහෙම හරි බරි ගහිලා ලැබිච්ච පරිසරයෙන් ලැබෙන වාසියක් වශයෙන් අපි ආරක්ෂා හිතෙන් මුරුදු විදියට අර දෙක වහ ගන්නවා වහගෙන ඉවර වෙලා සතිය පිහිටීමේ මූලිකමම අංගයේ වශයෙන් ඇතුළට හිතනම තමන් ඉන්නේ ඉරියව්වට හිතනමනවා කියන එක එකෙන් කියන්නේ ඉතින් ඒ විදිහට මේ ඉන්න චිත්තක්ෂණයෙන් පිට ඊයේ ගැන හෙට ගැන අපි හිතමනාපකම් ගන්නෙ නෑ මේ ඉන්න ඉදමෙන් පිට මේ ශරීරයේ ඉරියව්වෙන් තොර වෙන තැන් ගැන අපි හිත මෙහෙවන්නේ නෑ මේ භාවනා කරන තමන්ගෙන් පිට වටේ ඉන්න පිරිසගේ ආකල්ප හෝ දේවල් ගැන හිත මෙහෙවන්නේ නෑ එතකොට අපි මේ ඇතුළට හිත ගන්නවා කියන කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියලා මේ ඇති ඒ චිත්තක්ෂණය ඒ ක්ෂණයට හිත යොදනවා. ඉතින් ඒක එහෙම හරි ගියොත් බලපොත්ගත්තුත් ඉන්නවනේ. හරි ගියොත් වෙන්නේ ඒ වෙලාවේදී අර විදිහේ අතීතනාගත හිතවිලි වලින් පොඩ්ඩක් හිස් වෙනවා. ඒ වගේම හිත gedara දුවනවා වෙන තැන් වලට දුවනවා කියලා වෙන තැන් ගැන හිතමනාපකම් ගන්න එකෙන් දුර වෙලා ඉන්න තැනට එනවා. ඒ වගේම Tamangen පිට වෙන කෙනෙක් ගැන ආසන්නය හෝ දුර හිත වෙහෙස ගන්න නැතුව මම දැන් මෙතන කියන තැනට එනවා. මේසයි කාරණා තුනේ හිස් බවත් මම දැන් මෙතන කියන කාරණා තුනේ එකලාශයක් තියෙනවනේ අපි කියන ඉස්ලාම් වතාවට සතිය පිහිටියයි කිය. සතිය එළඹ සිටියයි කිය. හිත අප්‍රමාදී උනායි කිය. එහෙම නැත්නම් පමයි. එහෙම නැත්නම් මද පමාද කියනවා. මදේ තමයි මේ අතීතනාගත හිතවිලි වල හිත රමණය කරන්නේ. වෙන තැන් ගැන හිතන එක. වෙන අය ගැන හිතන්නේ මදේට පමාදයට ලක් වෙච්චාම අප්‍රමාද උනායි කියලා කියන්නේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න. ඒ සඳහා යප් මේ පරිසරක් වාගත් ඒ සඳහා යප් මේ පිළියව සකස් කරේ දැන් උනත් කමන්නේ. ඒ කයේ වේදනාවෙම දැනෙනවනම් අසමබරකම නිසා හෝ පත්තල මදිකම නිසා ඒක සකස් කරලා දෙන්න. ඒක හරි පරිගයන හොඳට ඉන්නකොට ඉන්නකොට දැනෙන පුංචි පුංචි දුර්ලකම් අඩු කරලා හොඳට සෑහලුවට තියාගන්න. ඒකලා වම් පැත්ත දකුණු පැත්ත සමබරද කියලා බලනවා. ඉන්නව ඉරියව්වේ හිතට අමතරව හොඳට හිත ලිහිච්ච සෑහලු ස්වරූපෙන් තියාගන්න. ඒකලා දෙපැත්තකින් යන්න පුළුවන්. එකක් තමයි මම දැන් මෙතන ඉන්නවා කියන අදහස. එහෙම නැත්නම් තමන්ගේ කයට මෛත්‍රී කරන එක. සැහැල්ලුව මුරුදුව කයත් එක්ක ආද වෙනවා. කායත් එක්ක මෙලෙක් වෙනවා. කායත් එක්ක මෛත්‍රී කරනවා. මිත්‍ර ස්වරූපයක් දක්වනවා. සමහරවිට මුළු ජීවිතේටම අපි එහෙම කරලා නැතුව ඇති. ඒක අපි පුරුදු කරනවා. ඉතින් මේ කොයි දෙකෙන් ආවත් හිතේ ආඩ්‍ය ගතියක්